Thank you. 24 පුරා ලෞතර ශ්‍රී සද්ධර්මය ඔබ වෙත sannivedanaya වන බෞද්ධ රූපවාහිනියේ මේ ධර්ම දේශනාවන් මොබිටෙල් හා පියෝ ටීවී තාක්ෂණය භාවිතා කරමින් ඔබේ ජංගම දුරකථනය ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමෙන් ශ්‍රවණය කරන්නට දැන් අවස්ථාව තිබෙනවා. ඒ පිළිබඳවත් සිහිපත් කරමින් බෞද්ධ රූපවාහිනී නාලිකාවේ දම් සභා මණ්ඩපයයි අප මෙලෙසින් ආරම්භ කරන්නේ. ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන ධම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ පූජ්‍යපාද ගලිගම්වේ ඥානදීප ස්වාමින්දයන් වහන්සේ අපි ගෞරවයෙන් යුතුව ධර්මදේශනාව උදෙසා පිළිගමු සාදු සාදු සාදු ඊ 31න් 1 පානකාවපාර රන්වල කෑගල්ල කියන ලිපිනෙහි පදිංචි චන්ද්‍රාණි සුබසිංහ මහත්මිය ඇතුළු සුපින්වත් දායක පිරිස අද මේ ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරනවා.